නමුතස්ස භගතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගතු එසපෝ වැලි කන්දට තම වෙඩියුන්ඩ වදී. වන්දිය කරගන්න පවුලේකෙකුව නැති. අස්තිය කැර අස්තිය කැපියුන්ගේ පොර කැති. වලටාත් අදටාතුන්ගේ වලටාත් එෙනවදී. ඇස බැඳගෙන තිස්ස ගෑන වීර කතක් කළ පතර පිටු ගැලි පතරොමක් ඇති යුද්ධ කමි සම කැටි කරන්ට සමකමි හති දමන් කොටි නිදි විටි පිට පැත්තේ නෑ වසින් ඇලි පෙටි අරන් ඉදි දනි මව් පුතු ඕකාසේ කේල් කොට කැලි දිය බිඳක් නැග මේ උතුරන්නට කඳුලයි සතියක් පාසා තැලේ දීරි දැවෙද්දි රට කම්ප වෙයිද මිහි මාතා ගැහෙද්දි මිනි කැවෙයිනි දන් ඇහි බනිති සංග ගාතා පැවිද්දි බන සාහිත්‍ය බන ගෑෙද්දි නැති යුද බීතා මාන්නවල බලවරම දාරින් ආන්දවල වගේ අතරනාරී වාන්දරම විලාරු අධිපටි ගාන්න විතර රාජකාරී වාව ගණයම් මාද පාලිකේ තරම් අන්දතුකුම් වූල ගනි පතරාම් නැයිස් මැගසින් නැරෙම වාන්දි අරගෙන් දිග දෙන්නංගී ආමගතනේවී නැතුවාදෝ යන එන මං නැති ඕවාදෝ සාදෙන අහසේ තනිවේතුවා කළුවර පුර හඳ එලිවේතුවා වැලිලයි රිපාතුරු හතරදෝකි වහින්ටයි ගන්දි ගුරු තුම්බුරු ඉටොර මැකි අන්ටයි මංගඩ මට ගෝරු එක රැගෙන් ඉතිරෙන්ට විට පරණෙතු නැත නිතියා තේරි තලාන්ටයි කලවල කිවුල් දිය සින්දිල්ල කඳුළු ගලා ගිය පැතුරු දම්ම ගිය දරෝ පුතා ගිරි අන්ඩ විය කඩලු හම්බ රැකි රට වැතු උන් පුදා විය කරනොතෙර විට බරම නුවර කලා විය වන්දි මොකට පුතුට අඳ මමද උඹ ගෙල් කඳ දැම්ම පෙටි පාසු කුල දින හතකට ඇන්දි මතක මනස ගැට විය යත සතරද තුමස ගිය දවස පැලි හද අද අමවක ලයින් රතු උනේ නැසාර මින්නි කඳු පිටි වැවුනේ අපි වදපුවා මෙයින් මතු ඕන ගුණ ගාන වන්දිය පපඩියට මිනි මරපුවා ගිනි මතින් දැවිල මිදානු නැදමලු හමු නිසම් පපු මැදින් විදපුවා රණ විරුගායට හලගන් යායම ආවද මට පෙනාඩනෙපා සැලලීනිු ඇන්ඩු වෝද ගංගන කල්ලු උන්නදෝ මිනි බිත්ති වැතු නෝදගේ පැලහිට මදිතෝ ලොකු එක මරාඋඹට වන්දිතෝ නසුන්නන්දෝ අත්ත පය අයන මම්ම වෙලු පිල්ලෙ මරනෝ.